උතුම් ආඥාව ක්‍රියාවට නංවමු. Let's fulfill the great commission. Let's fulfill the great commission. Uh, අපි පොඩක් බලන්න යනවා ටිකක් uh, ගැඹුරින් um, මොකක්ද මේ uh, ආඥාවක් කියලා කියන්නේ right මොකක්ද ආඥාවක් කියලා කියන්නේ a group of people instructed by a government or other official body with authority to do something ඒ කියන්නේ ආණ්ඩුවක් එහෙම නැත්නම් රාජ්‍යයක් එහෙම නැත්නම් යම්කිසි ආයතනයක් ඒක සිංහලෙන් කිව්වොත් උපදෙස් දෙනවා නැත්තම් කමාන් කරනවා නැත්තම් අන කරනවා මෙන්න මේ දේ නුඹලා කළ යුතුයි කියලා. දැන් යුද්ධයකදී අපි දන්නවා නේද? Army command, right? air force command. ඒගොල්ලන්ගේ කාර්ය තමයි ඒගොල්ලන්ට ඉහළින් ලැබෙන අන ක්‍රියාත්මක කිරීම. ඉතින් අන්න එවැනි අදහසක් තමයි මේ උතුම් ආඥාව නැත්නම් ග්‍රේට් කමිෂන් එක අපට දෙවියන් වහන්සේ සභාවට දුන්නා. දැන් අපි මේකේ ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් සහෝදර සහෝදරිය දේව වචනේ ෆස්ට් කමාන්ඩ් එක නැත්නම් පළවෙනි කමිෂන් එක උන්වහන්සේ දෙනවා ආදම්ට. right? අපි දන්නවා දෙවන් වහන්සේ ආදම් මේ මුළු මනුෂ්‍ය වර්ගය නිර්මාණය කරලා උන්වහන්සේ ආදම්ට කියනවා ඒක කියනවා උත්පත්ති එකේ 26 සිත 28 කියවුවහම තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් සමානත් ලෙස මනුෂ්‍යයා සාදම්ම ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසරුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව බඩගායන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කරවයි කීසේක එතන කියනවා let them have dominion ආණ්ඩු කරත්වා right දෙවියන් වහන්සේ මේ මනුෂ්‍යයා මැවීමේ මූලික අරමුණ උනේ මේ මේ පොළව පාලනය කරන්න ආණ්ඩු කරන්න ආදම් ඇවිල්ලා රජ කෙනෙක් right එතකොට eh, let them have dominion right උන්වහන්සේ කිව්වා ඔවුන් ආණ්ඩු කරත්වා උන්වහන්සේ කිව්වේ නෑ අපි ආණ්ඩු කරමු කියලා කිව්වේ නෑ let them ඔවුන් කවුද මේ මනුෂ්‍ය වර්ගයා right මනුෂ්‍ය ආදම් කියන්නේ මනුෂ්‍යයා කියන එක right එතකොට උන්වහන්සේ එතනද කියනවා let them have dominion එතකොට මේ මේ ආඥාව මේ ආඥාව තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍යයට දෙන පළවෙනි ආඥාව. එතකොට මේ ආඥාව ක්‍රියාවට නැංවීමේදී උන්වහන්සේ කිව්වේ මොකක්ද? උන්වහන්සේ කිව්වා නුඹලා බෝ වෙමින් වැඩෙමින් මේ පොළොව යටත් කරගන්න. right බෝ වෙමින් වැඩිමින් 27 වෙනි පදයේ දෙවියන් වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මිනිසයා මැවුසේක දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක මිනිසයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක දෙවියන් වහන්සේ ඔහුට ආශිර්වාද කළසේක දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේක් බෝ වෙමින් වැඩෙමින් පූර්ණ කොට ඒක යටත් කරගනි right බෝ වෙමින් වැඩෙමින් ඒ කියන්නේ උන්වහන්සේගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන් මිනිස්යාව නිර්මාණය කරලා උන්වහන්සේ කිව්වා දැන් නුඹලා ඒ ස්වරූපය හා සමානත්වය දිගටම ගෙනියන්න මට જાතියක් බිහි කරන්න කියලා ආදම් ආදම්ට උපදෙස් දුන්නා ඉතින් අපි දන්නවා අන්තිමට මොකද වුණේ කියලා. අපි දන්නවා ඒ ඒ ක්‍රියාව හරියට සිද්ධ වුණේ නැහැ. ඔහු දෙවියන් වහන්සේගෙන් වෙන් වුණා, පාපයට වැටුණා. පාපයට වැටුණාට පස්සේ දැන් දෙවියන් වහන්සේට සිද්ධ වෙනවා plan B එක <laughs> ක්‍රියාවට නංවන්න. right? එතකොට දැන් මෙතන කියනවා උත්පත්ති පොතේ පහේ උපත්තිපොතේ පහේ තුනේ ආදම් 130 අවුරුද්දක් ජීවත් වූ පසු තමාගේම සමානත්වයෙන් හා තමාගේ ස්වરૂපයෙන් පුත්‍රයෙකු බිහි කරා කියලා. දැන් එතකොට ආදම් මේ පුත්‍රයා බිහි කරනකොට ආදම්ට තිබුණු සමානත්වය මොකක්ද? අර පාපිෂ්ඨ සමානත්වය මේ ආදම්ගේ තිබුණු ස්වરૂපය හා සමානත්වය ඔහු දෙවියන් දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වුණා. දේව වචනය කියනවා රෝම 3:23 සියල්ලෝම පවකොට සියල්ලෝම පවකොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වුණා කියලා. එතකොට දැන් මේ මොහොත වෙනකොට ආදම් ඒ මහිමයෙන් හීන වෙලා ඔහු දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඒ පාපයට වැටලා හිටියේ. එතකොට ඒ මොහොතේ සිට ඔහු දැන් පවුලක් ගෙනියනවා මේ පොළොවේ ආදම්ගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන්. එතකොට ඒ ස්වාමීන් දෙවියන් වහන්සේ ඔහු තුල තිබූ ස්වරූපය හා සමානත්වයෙන් නෙමෙයි. right ඒක තමයි මේ පාපිෂ්ඨ ස්වභාවය එතකොට අපි සියල්ලෝම එතරින් තමයි එන්නේ හරි අපි සියල්ලෝම ඒ ජන්ම පාපය රැගෙන මේ පොළොවට ඉපදෙනවා දැන් එතකොට යේසුස් වහන්සේ එනවා උන්වහන්සේ ඇවිල්ලා මොකද කරන්නේ උන්වහන්සේ ඒ ආදම්ගෙන් ඒ ඇති වුණා වූ පාපය ඒ දෙවියන් වහන්සේගෙන් වෙන්වීම නැවතත් එකතු කරනවා නේ reconcile man to god එතකොට දැන් එහෙම කරලා උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ ගෝලයන්ට දැන් දෙනවා තවත් අනක්. උන්වහන්සේ ස්වර්ගයට යන්න කලින් උන්වහන්සේ කියනවා මතේ 28 18 වෙනි පදේ කියලා කියනකොට උන්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කතා කොට ස්වර්ගයේද පොළවේද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා. පියාණන්ගේද පුත්‍රයන්ගේද සුද්ධාත්මන වහන්සේගේද නාමයට ඔවුන් බෞතිස්ම කරපල්ලා මා විසින් නුඹලාට අනකල සියල්ලම පවත්වන්නට ඔවුන්ට උගන්වපල්ලා මමද ලෝකාන්තමය දක්වා සෑම කල්හිම නුඹ සමග සිටිමි. දැන් එතකොට උන්වහන්සේ දැන් දෙනවා තව අනක් සභාවට නැත්තම් ගෝලයන්ට කරන්න කියලා. රයිට්? දැන් එතකොට මාක් 16 15 සිට කියවදී උන්වහන්සේ වුන්ට කියනසේක් නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුබ ආරංචිය ප්‍රකාශ කරපල්ලා අදහන්න අව බෞතිස් කරමුණු ලබන්නේය නමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදටපත් කරනු ලබන්නේය ඒතකොට 17 වෙනි පදේ ඉඳන් කියනවා අදහන්නාට ඇත්තා උ ලකුණු නම් දැන් උන්වහන්සේ කියනවා නොඅදහන තැනැත්තා වරදටපත් කරනු ලබන්නේ කියලා උන්වහන්සේ කියනවා මෙන්න මේ ලකුණු තියෙන්න ඕන මෙන්න මේ සංකේත වලින් අපට අදහන අය තේරුම් ගන්න පුළුවන් කියලා. මොනවාද උන්වහන්සේ අදහන්නාට ඇත්තා වූ ලකුණු නම්. ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නේය. අන් භාෂාවලින් කතා කරන්නෝය. සර්පයන් අල්ලන්නෝය. යම් මරණීය වසජාතියක් බිව්වත් එයින් කිසි අනතුරක් ඔවුන්ට නොවන්නේය. ඔවුන් රෝගීන් පිට අත්ැබූ කල්හි ඔහු සුවය ලබන්නෝයයි කීසේක. ඊට පස්සේ 19 වෙනි පදයේ මෙසේ ස්වාමී වූ යේසුස් වහන්සේ ඔවුන්ට කතා කර පසු ස්වර්ගයට ඔසවා ගනු ලැබ. ස්වර්ගය පක්ෂයේ දකුණු පස වාඩි වූ සේක. ඊට පස්සේ මොකද කරේ සභාව එදා හිටපු ගෝලයෝ මිසිවෙනි පදයකින් ඔවුහු පිටත්ව ගොස් ඔවුහු පිටත්ව ගොස් සියලු තැන්වල දේශනා කළෝය ස්වාමින් වහන්සේද ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් අතින් සිදු වූ ලකුණු වලින් වචනය ස්ථිර කළසේක. දැන් එතකොට මෙන්න මේ දැන් දෙවියන් යේසුස් වහන්සේ අර ආදම්ගේ ස්වරූපයෙන් සමානත්වයෙන් හැදුනා වූ මිනිසයා පාපේ මිනිසයාගේ එයාගේ පාපයට සමාව දීලා නැවතත් ඒ මනුෂ්‍යයා දෙවියන් වහන්සේට සම්බන්ධ කරලා දැන් උන්වහන්සේ කියනවා ඒ ගෝලයන්ට දැන් නුඹලා ගොස් සියලු જાතීන් මගේ ගෝලයන් කරන්න ඇදහිලිරන්තයෝ කරන්න නෙමෙයි උන්වහන්සේ අනුගමනය කරන්නන් කරන්න ඉතින් අනුගමනය කරන්නන් ගෝලයා කියන්නේ එකයි හරිද අර එන්නේ මේ අමරදේව මාස්ටර්ගේ ගෝලයෝ ඉන්නවනේ ඒ ඒ අමරදේව මාස්ටර් වගේම එයාගේ ගෝලියෝ සින්දු කියනවා. ඉතින් අමරදේව මාස්ටර් එහෙම තමයි උගන්වලා තියෙන්නේ. right අර ශ්‍රුතිය අල්ලලා ආහ ගාලා දන්නේ නැත්ද? එතකොට මේ ඒ විදිහට තමයි යම් කිසි අනුගාමිකයෙක් කියන්නේ යම් කිසි ගුරුවරයෙක් පසුපස යන කෙනෙක්. හරි ගිහිල්ලා ඒ ගුරුවරයා අනුගමනය කරන කෙනෙක්. ඉතින් යේසුස් වහන්සේ තමයි මේ පොළොවේ හිටපු උතුම්ම ගුරුවරයා. හරිද? උන්වහන්සේ තරම් සරලව සරල ධර්මයක් උගන්වපු කිසිම ගුරුවරයෙක් තවත් මේ පොළොවේ හිටියේ නැහැ. හරිද? උන්වහන්සේ උගන්වපු සරල ධර්මය තමයි අද මේ ටිකක් ගැඹුරු වෙලා අර අයිස් මේ කේක් එකට අයිස් අයිසිං වැටිලා ඊට පස්සේ වෙඩින් කේක් එක දැක්කාම දැක්කද සමහරට කේක් කැල්ල හොයාගන්න බෑ මේ ඔක්කොම තියෙන්නේ රිජි ෆෝම් ටිකයි වටේ මල් ටිකයි හරිද ඉතින් මනමාලය බලන්න ගිහිල්ලා කේක් කැල්ල කොතනද මං කපන්න ඕන මගේ මන මගේ මනමාලියට කන්න දෙන්න කේක් කැල්ල කියලා ඒ වගේ තමයි මේක උඩට අයිසිං වැටිලා කේක දේවල් වැටිලා අයිසිං තට්ටු තට්ටු තට්ටු වැටිලා මල් ගහලා ඒ උතුම් ධර්මය පොඩක් ගැඹුරු බවට පත්වලා තිබෙනවා. මොකද උගලට මතකද යේසුස් වහන්සේ කිව්වා මා අදහන්න මා කරපු ක්‍රියා ඊට වඩා ක්‍රියාත් කරන්නේ කියලා. මේ පොළොවේ හිටපු කිසිම දාර්ශනිකයෙක්, කිසිම ගුරුවරයෙක්, කිසිම කෙනෙක් ඒවැනි කතාවක් කියලා නෑ. ඇරිස්ටෝටල්ලා, ප්ලේටෝලා කිසි කෙනෙක් කිව්වේ නෑ මං අදහන්නා, මා පසුපස එන්න, මා කරපු දේවලුත් ඊට වඩා දේවලුත් කරන්නේ කියලා. ඒගොල්ලෝ ඔක්කොම ගුරු මුෂ්ටිය නේද? ගුරු මුෂ්ටියකට කියන්නේ. ගුරු මුෂ්ටිය තියාගෙන අර හැන්දෙන් ටිකක් ටිකක් බෙදුවා, අතේ ටිකක් තියාගෙන. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ ධර්ම ධර්මයවල හරිම ගැඹුරුයි. නමුත් යේසුස් වහන්සේගේ උන්වහන්සේ කතා කරේ දේව රාජ්‍ය කියලා දෙයක්. අපි ඒක ටිකක් බලන්න යනවා අද දවසේ. අන්න ඒක ඊටම සරලම සරල දෙයක් උන්වහන්සේ අපට උගන්වලා උන්වහන්සේ කිව්වා මම සනසිරි දායකයාණන් නුඹලට ගුරුවරයෙක් කියනවා මම ගියාට ඒ ගුරුවරයා නුඹට තව තව තව දේවල් උගන්වාවි. අතකොට අන්න ඒවා උගන්වමින් ඒවා පාවිච්චි කරමින් නුඹලා සියලු જાතීන් ගෝලයන් කරන්න. දැන් එතකොට ඒදන් උයනේදී දෙවියන් වහන්සේ ආදම්ට කියන්නේ මේ ෆිසිකල් නැත්නම් මේ භෞතික ලෝකය ජනයාගෙන් පුරවන්න කියලා. දැන් ආදම් භෞතික ලෝකය ජනයාගෙන් පෙරෙව්වා දෙවියන් වහන්සේගේ ස්වરૂපය සමානත්වේ නැතුව. දැන් අපිට යේසුස් වහන්සේ ඇවිල්ලා මේ දෙන උතුම් ආඥාව මොකද්ද? මේකේ අපි කරන්න යන්නේ ආත්මික වෙනසක් ඇති කිරීම. දැන් මිනිස්සයා ඉන්න මේ පොළොවේ. right? මිනිස්සයා පොළොවේ ඉන්නවා දැන්. දැන් එතකොට ඒගොල්ලන් ඉපදිලා ඉන්නේ. දැන් ඒගොල්ලන්ට නැවත උත්පාදනයක් ලැබෙන්න ඕනේ ස්වාසිකවා unless you born again නැවත උත්පාදනය වුණ නැත්නම් ස්වර්ග රාජයට ඇතුළු වෙන්න හැක කියලා. එතකොට දැන් දෙවනි ආඥාව ඇවිල්ලා උන්වහන්සේ දීපු එතනද උන්වහන්සේ කියනවා නුඹලා දැන් සියලු જાතින් ගෝලයන් කරන්න කියන්නේ නැවතත් නැවතත් මේ පොළව මගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන් පුරවන්න කියන අදහස උන්වහන්සේ කියන්නේ. එතකොට පාස්. ඒකනේ කියන්නේ. එතකොට ඒ ඒක තමයි අපිට මේ දීපු ග්‍රේට් කමිෂන් නැත්තම් උතුම් ආඥාව. එතකොට මේ පොළොව උන්වහන්සේගේ ස්වරූපය හා සමානත්වය නැවතත් වෙනවා. නැත් මේක තමයි අපිට සිද්ධ වෙන්නේ. අපි නැවත නැවත උත්පාදන වුණාම අපි නැවත ගැළවීම ලැබුවාම අපි නැවත ගැළවීම ලැබම බයිබලයේ කියනවා 2 කොරින්ති 5:17 යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක් කියලා. අලුත් මැවිල්ලක්ය පරණ සියල්ල පහවගේ මෙන්න සියල්ල අලුත් වී තිබේ. එතකොට ඒ අලුත් මැවිල්ල සිද්ධ වුණේ ඔබගේ ඔබගේ ස්පිරිට් එක නැත්නම් ආත්මයේ අන්න ඒ ඒ ඒක තමයි උන්වහන්සේ කියන්නේ ඊට පස්සේ උන්වහන්සේ කියනවා අපට ඒ මනුෂ්‍යයට ඒ දේවල් උගන්වමින් ඒ මනුෂ්‍යයාගේ සිත අලුත් කරලා යේසුස් වහන්සේ ඇවිදින ආකාරයට ඇවිදින්න සලස්වන්න කියලා. එතකොට මේක තමයි මෙන්න මේ උතුම් ආඥාව ආඥාව කියන එක ඉතා සරලව කතා කරොත් ඔක ඔක නිකන් වැල්මට අරන් කියන්නේ නැතුව ඉතාම සරලව කිව්වොත් මෙන්න මේක තමයි ඉතාම ඉතාම සරලම සරලම දේ. ඉතින් දැන් මුල් සභාව මේක ඉතා ශක්තිමත්ව කරන්න පටන් ගත්තා. right ඒගොල්ලන් ඒගොල්ලන් ගිහිල්ලා රාජ්‍ය දේශනා කරලා එන අයට උගන්වමින් අපි දකිනවා ක්‍රියාපොතේ රොටි කඩමින් අපොස්තලවරුන්ගේ ඉගැන්වීම් මත ඔවුන් සිටියේ කියලා කියනවා නේද දැන් අපි චුට්ටක් බලන්න යනවා මේ උතුම් ආඥාවේ මේක ක්‍රියාවට නම් වද්දී මේක තියෙන මේක තියෙන අංගයන් කීපයක්. right? දැන් උන්වහන්සේ කිව්වා නුඹලා ගොස් සිරු ජාතීන් ගෝලයන් කරන්න. උඹලා ගොස් සිරු ජාතීන්ට රාජ්‍ය සුභාරංචිය රාජ්‍යයේ gospel of the kingdom of god මේ රාජ්‍ය සුභාරංචිය කතා කරන්න දේශනා කරන්න කියලා. ඒකට අපි කියනවා මොකක්ද? evangelism. evangelist සේවය. කියන්නේ කියන්නේ දෙවියන් වහන්සේ දන්නේ නැති මෙහෙම රාජ්‍යයක් තියෙනවා කියලා දන්නේ නැති යේසුස් වහන්සේ දන්නේ නැති මිනිස්යන්ට අපි ගිහිල්ලා දැන් අපි අපි ඒක දන්නවානේ. ඒකට අපි ඒක ගිහිල්ලා ඒගොල්ලන්ට කියනවා. ඕක ඇවිල්ලා ඉතා සරලව කිව්වොත් evangelist සේවය. ඊට පස්සේ කිව්වා බෞතිස්ම කරන්න පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාත්මන වාසකගේ නාමයට බෞතිස්ම කරන්න කියලා ඊට පස්සේ කිව්වා මා අනකල දේවල් ඔවුන්ට උගන්වන්න නේ මා අනකල දේවල් ඔවුන්ට උගන්වන්න එතකොට එහෙම එහෙම උගන්වමින් ඔවුන් මගේ ගෝලයන් බවට පත් කරා සිළු යාති සියලු ජාතීන් සිංහල දෙමළ හින්දු මුස්ලිම් ඉංග්‍රීසි ජාතිකයින් ඇමරිකානු ජාතිකයින් පෝලන්ත ජාතිකයින් ස්වීඩිෂ් කට්ටිය අර රතු ඉන්දියානු අය අප්‍රිකාවේ අය කළු සුදු වර්ණ බේද වාදයකින් තොරව සියලු ජාතීන් ගෝලයන් බවට පත් කරන්න කියලා. දැන් එතකොට අපි අද මෙතන තියෙනවා ඉතා වැදගත් දෙයක්. අපි අපි ඉවැන්ජලිස සේවය කරනවා. right? එතකොට බෞතිස්ම කරන එකත් කරනවා. ඊට පස්සේ මෙන්න මේ ඉගැන්වීම කියන එක තමයි අද අද අපේ අතෙන් සිද්ධ වෙන්නේ නැත්තේ. ඉගැන්වීම. right? ඉගැන්වීම තමයි අනිවාර්යම දේ. ඒ ඉගැන්වීම තුල තමයි අර මනුෂ්‍යයා යේසුස් වහන්සේ සහ දෙවියන් වහන්සේව දැනගන්න යන්නේ දේ වචන ඉගැන්වීම තුල. එපිස හතරේ 11 සිට 16 දක්වා ගියහම අපි දකිනවා උන්වහන්සේ මේකට මේ මේ ඉගැන්වීම කරන්ඩ සම මේ උතුම් ආඥාව සම්පූර්ණයෙන් සම්පූර්ණ කරන්ඩ උන්වහන්සේ දුන්නා හතර 11 ගෙන උන්වහන්සේ සමහරුන්ට ප්‍රරීතයන්ද සමහරුන්ට අනාගතවත්රුවරුන්ද සමහරුන්ට සුභාරංචි ප්‍රකාශ කරනන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක right දැන් මෙතන අපේ සිංහල බයිබලයේ කියන්නේ සභාපාලක කියලා හරිද දැන් පාස්ටර් කියලා තමයි ඉංග්‍රීසි බයිබලයේ තියෙන්නේ. පාස්ටර් කියලා කියන්නේ එඬේරා. අයි පාස්ටර් කියන්නේ ලතින් වචනය එඬේරාට කියන වචනය. එතකොට මම දන්නේ මේ සභාව පාලනය කරන පදේ මෙතන දැන් මේ අය කියලා මම හිතන්නේ පරිවර්තනය කරපු අය සභාව පාලනය කරන්නේ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ තමයි සභාවේ හිස. එතකොට එඬේරාගේ කාර්ය තමයි බැටළුවන් උන්වහන්සේගේ වචනයෙන් පෝෂණය කිරීම. හරිද? එතකොට ඒක ඒකේ එතකොට එතන තියෙනවා pastor who are also teacher. එහෙම තමයි ග්‍රීක වලින් ඒක පරිවර්තනලා තින්නේ pastor එන්ඩේර ගුරුවරයා. අයි එන්ඩේර ගුරුවරයා. දැන් එතකොට මේ පස්සාකාර සේවයේ කාර්යය තමයි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් උන්වහන්සේගේ ස්වරූපයට සමානත්වයට වැඩෙන්න ශක්තිමත් කරලා දෙන එක. ඉතින් දැන් එතන කියනවා එසේ දුන්නේ මොකටද මේ මේ පස් ආකාර සේවය දුන්නේ? ඇදහිීමේද දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැන්මේද එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ වූ උසමහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක් කියලා තියෙන කොමාව. අප සියල්ලන් පැමිණෙනතෙක් මොකටද එසේ දුන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැන්මේද එකමුතුකමයටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ වූ උසමහතේ ප්‍රමාණයට කවුද සභාව මේ ඇදහිලි වන්තයෝ මේ ගැලවීම ලබලා මේ එන අය පැමිණෙන තේ ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්. එතකොට එතකොට මෙතන උන්වහන්සේ මේ මේ වැඩේ කරන්න මේ ඔෆිසස් මේ ඔෆිසස් මේවා ඇවිල්ලා උන්වහන්සේගේ ආයතනය රන් කරන්න කට්ටියව පත් කරලා තියෙනවා. හරිද? ඔෆිසර්ස්. මේ ඔෆිසර්ස් උන්වහන්සේ දීලා තියෙනවා. හරිද? මේ මේ නිලය. එතකොට මේ නිලයන් දීමේ අරමුණ අපි දැක්කා. එතකොට මේ මිනිස්සු සම්පූර්ණයෙන් උන්වහන්සේගේ උස මහතට. ඒ කියන්නේ ආත්මික වර්ධනය. right දැනුම වැඩි කරගන්න උදව් කරන එක තමයි මේ මෙතනින් කෙරෙන්න ඕන. එතකොට 14 වෙනි පදයේ කියනවා තවද අපි තවත් මිනිසයන්ගේ වංචාවේද ප්‍රයෝගයන්ද රැවටිලි සහිත උපමාරුවෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නැමැති සුළඟින් ඈත මෑත විසවිමින් ගෙන යනු ලබන්නා වූ බාලයන් නුවණ පිණිසත් ඔබට තේරුණාද? දැන් එතකොට මේ එක එක බුරු ගුරුවරු ඇවිල්ලා උගන්වනෝ මිනිස්සු ඇවිල්ලා එක එක අදහස් දානවා. එතකොට ඒවයින් ඒ එක එක මේ ඩොක්ට්‍රින් වලින් අරවයින් මේවයින් එහෙ මෙහෙ සුලගේ විසිවිල බාලයන් නුවණ පිණිස. එතකොට ගෝලයෙක් බවට පත්වෙච්ච මිනිස්සෙක් දන්නවා කොහොමද අන්ත ක්‍රිස්තු අඳුරගන්නේ කියලා. බොරු ගුරුවරයා අඳුරගන්න කියලා. බොරු ප්‍රපේතවරයා අඳුරගන්න කියලා. මෙතන ඉතා පැහැදිලිව කියනවා වංචාවේද ප්‍රෝගයන්ද රැවටලි සහිත උපායමාරුවෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් දැන් එතකොට පාලුතුමා දන්න මේ මේ ඒදා ඉඳම්ම සභාව ඇතුළට වෘකයෝ ඇවිල්ලා බැටළු වේසයෙන් සභාව නාස්ති කරන කතාව ඔයගොල්ලන් දන්නව බයිබලයේ කියවනවා මේ පාලුතුමා ලියපු ලියුම්වල පාලුතුමා කියලා තියෙන්නේ සභාවට කොරොන්ති සභාවට ඒ වගේම ගලාතිය සභාවට මේ ලියලා තියෙන්නේ මෙන්න මේවයන් පරිස්සම් වෙන්න මේවයන් පරිස්සම් වෙන්න මෙන්න මේවා මේවා තියෙනවා ඔය ඕක කරන හැටි වැරදි ඔහොම නෙවෙයි ඕක කරන්න ඕන මෙන්න මෙහෙමයි වෙන්න ඕන කියලා පාවලුතුමාට පාවලුතුමා සභාවට උපදෙස් දෙනවා ඒක තමයි මේ මේ මොකද එදා ඉඳන් සහෝදරයා සහෝදරිය සභාවට ඇවිල්ලා බැටළු උවේසයෙන් ඇවිල්ලා වෘකයෝ සභාව විනාශ කරන්න පටන් ගත්තා. ඉතින් ඒක අද තියෙනවා ආයි නිකන් කියන්න දෙයක් නැහැ. අද බොරු ගුරුවරු බොරු ප්‍රොපේතවරු සහ මේ ඇවිල්ලා එක එක මැජික් දාලා දන්නේ නැද්ද? එක එක හාස්කම් කරලා තනි කර රත්තරන් දත් වෙනවයි කියයි රත්තරන් මොනවාද රිදී සලු වෙනවයි කියයි. මම නම් කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ රත්තරන් කුඩු නාන්න නම් එපා. දානවනම් හොඳ කඹ ටිකක් දාන්න ස්වාමීනි ස්වාමී අපට කොට අරගෙනලා විකුණලා එක පාවිච්චි කරන්න පුළුවන් රාජ්‍ය සුභාරංචිය දේශනා කරන්න අපට සල්ලි අවශ්‍යයි මට ප්ලේන් වල යන්න අරේ මෙහෙ මේ වැඩසටහන් කරන්න. කඹ දාන්න ස්වාමිනී කුඩු නම් දාන්න එපා. මම කියන්නේ ඒකයි. ඉතින් මෙවැනි මෙවැනි බොරු ගුරුවරු බොරු අය හැම තැනම හැම තැනම ඉතින් දැන් අද වෙලා තියෙන්නේ මම ඔකට මේ පෙන්වන්න යන්නේ මෙන්න මේ මේ කාරණාව හරියට සිද්ධ වෙන්නේ නැහැ. අද මුළු ලෝකයේම දැන් මං සභාව කිව්වම මතක තියාගන්න මේ සභාවවත් ලංකාවේ සභාවවත් නෙමෙයි මුළු ලෝකයේම සභාව. ඇතුළත මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. බිලියන 7කට වැඩිය සෙනග ඉන්නවා සහෝදරයා සහෝදරිය. මන් දන්නේ කිතුණු නියම දේව රාජ්‍යයේ පුරවැසියන් කී දෙනෙක් ඉන්නවද කියලා. ලංකාවේ මිලියන 20ක් සෙනගක් ඉන්නවා මට ඊයේ පාස්ටර් කෙනෙක් දුන්න රිපෝට් එකක් මම මම ඒක පොඩ්ඩක් ඔයගලන්ට බෙදා ගන්නම් ඒ කියන්නේ කිතුණු ජනගහන ඒ කියන්නේ සැබෑ දේව රාජ්‍යයේ ගැලවීම ලැබපු සැබෑ නැවත උත්පාදනය වුණා කියන සෙනග ඉන්නේ බොහොම ටිකයි කියලා. ඉතින් ඒකත් අපි දන්නේ නැහැ අපි දන්නේ නැහැනේ මිනිස්සු ගැලවීම ලැබලාද නැද්ද කියලා දැනගන්න ඒ මිනිස්සු උස මහතර වර්ධනය වෙලා එක කිස්සුස් වහන්ස වගේ ඇවිද්දොත් තමයි අපි දන්නේ ඇත්තටම මෙයා ගැලවිලා කියලා. ඒ වෙනකන් අපි දන්නේ නැහැ. ඒක යේසුස් වහන්සේ කියන්නේ උන්වහන්සේ කියනවා අදහන්නේ නැති කට්ටිය කණ්ඩෙම් වෙනවා අදහන්න අය මෙන්න මේ ගොල්ලය කියලා තමයි අර මතු මාක් 16017 ඒ ලකුණු ටික දෙන්නේ. මෙන්න මේවා මේ හැම ඇදහිලි වන්තයෙක් තුළම තියෙන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ වගේ ඉගැන්වීම් වලින් ඇවිල්ලා මේ මේ බාලයන් නුවණ නුවණ පිණිස වචනේ මේ සිංහල බයිබලේ කියනවා බාලයන්. එතකොට මේ එක එහි මෙහි තන අර මේ මේ ලිඳේ මේ අන්න මාළු ටැංකියෙන් ටැංකියට මාළු පනනවා කියලානේ ඔකට කියන්නේ. ටැංකියේ මාළු. ඔන්න එක පාස්ටර් කෙනෙක් හරි කවුරු හරි හරි දාස දේවදාසයෙක් එනවා ඇවිල්ලි ඉවරලා මැජික් ටිකක් දානකොට අර කට්ටිය අතනට යනවා රයිට් ඊට පස්සේ <laughs> එතන හොඳ මියුසික් ටිකක් ගාලා ෆුල් බෑන්ඩ් එකක් ගහලා ඉවර වෙලා අනාගත වාක්‍ය දෙක තුනක් කියනකොට ආන්නන්න අතන නියම වැඩක් වෙනවා යන් යන් එතනට කියලා යනවා ඊට පස්සේ අතනට මෙන්න මේ බාලයන් තමයි එවැනි වැඩ කරන්නේ නේ ඒකනේ කියන්නේ නේ. එදා පැහැදිලිව සරලව කිව්වා. ඉතින් දැන් ඔය වගේ ප්‍රශ්න සිද්ධ වෙනවා. ඉතින් දැන් එවැනි මට්ටමක තමයි අද අපි සිටින්නේ. ඉතින් ඒ නිසා තමයි අපි නැවතත් මේ පණිවිඩය අරගෙන ඇවිල්ලා. මම මේක කියන්නේ ප්‍රේමයෙන් යුක්තව සහෝදරයා සහෝදරිය. හරිද? ප්‍රේමයෙන් යුක්තව මම මේ කතා කරන්නේ. ඉතින් ප්‍රේමය ආ මෙන්න. <laughs> එතන 15 වෙනි පස්සේ කියනවා ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කතා කරමින් හිසව සිටින ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සියලු දේවල්දී වැඩෙන පිණිසත්ය. ඊට පස්සේ 16 වෙනි පදේ කියන උන්වහන්සේගේ මුළු ශරීරයට එකට සම්දි කරනු ලැබ සවිවි එක එක කොට්ටාසයේ ප්‍රමාණය ක්‍රියා කිරීමේ හැටියට සහකාර වූ එක එක සන්ධිය කරන කොටගෙන ප්‍රේමයෙන් වර්ධනය වන ලෙස ශරීරය වැඩෙන්නේය එතකොට ශරීරය කිව්වේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය body of Christ. දැන් මේ ශරීරය එකට එකතු වෙලා තියෙන්න ඕන මේ ශරීරය එකට සම්බන්ධ වෙලා තියෙන්න ඕන මේ අත මේ ශරීරයෙන් කැපලා ගියොත් අතට වැඩකුත් නැහැ ශරීරයට වැඩකුත් නැහැ. හරිද? ඒක තමයි වෙලා තියෙන්නේ. සමහර හොඳ මිනිස්සු දෙවන වාසේ ශක්තිමත් කරපු අය ඉන්නවා. සමහරකට සභාව ඒගොල්ලන්ව නිෂ්ප්‍රභා කරනවා. ඉතින් එක එක දේවල් සිද්ධ වෙලා තියෙනවා. මේ අත අද මම මම කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ශරීරය අද මේ මේ මේ අත පය දැන් මේක දැක්කොත් ඔයා දකිනවනේ මගේ ශරීරය දැන් මං මගේ මේ දකුණු අත කියනවා වම් අතට යම් කිසි දෙයක් කරන්න. ඒකට වම් අත කියනවා වම් අත කියනවා නෑ අපි ඒක කරන්නේ නෑ. දකුණු කකුල කියනවා අපි යමු යමු කියලා රාජ්‍ය සුභාරංචිකම වම් කකුල කියනවා නෑ අපි එන්නේ නෑ. අපිට එහෙම නෙමෙයි කියලා තියෙන්නේ. අපිට තියෙන්නේ එහෙම නෙමෙයි අපි කරන්නේ. ඕවා ඔවා කියන විදිහට නෙමෙයි. ඉතින් ඒ වගේ මේ මේක හැදිලා තියෙනවා ඩිනොමිනේෂන් හරහා. හරිද? ඩිනොමිනේෂන් අද ලෝකයේ තියෙනවා මං හිතන්නේ දන්නේ 50000කටත් වැඩිය ඇති. ලංකාවේ ගියත් නැත පාස්ට. සෑහෙන තියෙනවනේ නේ. සෑහෙන තියෙනවා. ඉතින් දැන් මේ මේ මේ ප්‍රශ්න හරහා තමයි අපිට මේ යක්ෂය ඇවිල්ලා ගහන්නේ. මේ මේ ඩිවිෂන්ස් අපි ඇවිල්ලා දේව රාජ්‍ය එක රාජ්‍යයි එක මිනිස්සයෝ එක එක ශරීරය. ඉතින් මෙන්න මේ කාර්ය කරන්න උන්වහන්සේ දුන්න අපට මොකක්ද මේ පීස 4 11 16 කියන කාර්ය ඔෆිස් එක. දැන් මම මේක ඔයගලට මෙන්න මෙහෙම පොඩි උදාහරණයකින් කිව්වා. දෙමාපියෝට දාව දරුවෙක් ඉපදෙනවා. පුංචි දරුවෙක් ඉපදුනේ බේබි කෙනෙක්. දැන් මේ බේබි ඉපදුනහම මේ බේබිව මේ දෙමාපියෝ මේ ළමයින්ව අපි ඉන්නවා මෙතන දෙමාපියෝ ඉන්නවා මාම්මලා තාත්තලා ඉන්නවා පුංචි ළමයි ඉන්නවා අපි මේ ළමයින්ව ඒ ඉපදිච්ච දරුවා කොච්චර පරිස්සමෙන් බලා ගන්නවද නේ එංගලන්තේ නම් හරිම හීතල කාලට වහලා කියලා ළමයා එන්න කලින් ඔක්කොම බඩු අරගන්න පොට් එකද අරවද මේවද එහෙනම් පේන්ට් ගානවා බිත්තිවල මේ කාමරේ පිරිමි ළමෙක් නම් ගෑනු ළමෙක් නම් පිං යනවා වගේ ගොඩක් දෙමාපියෝ කැප වෙනවා ඒ ළමයාව පිළි අරගෙන මේ අලුතෙන් ඉපදෙන ළමයාව පිළි අරගෙන දැන් ඊ ළමයාව වර්ධනය කරන්න හරිද? ඔයගොල්ලන් දන්නවද මට මේ ළඟදී එහි මේ ගෙවල් හදන ලොකු ලොකු ගෙවල් හදනකොට ඉතින් අපේ මගේ බිස්නස් එකේ අපි මම ක්ලීනින් ව්‍යාපාරයක් කරන්නේ එතන අපි කලීන් කරනවා ඒ කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් හරිද ඒවා හදලිවුරු නම ක්ලීන් කරලා තමයි ඒගොල්ලන් විකුණන්නේ. ඉතින් අපි තමයි ගිල්ලා හොඳට ස්පාකල් ක්ලීනින් එකක් දෙන්නේ. ඉතින් ඒක දෙනකොට ඒ එතනදී මට එක කම්පැනි එකකින් කතා කරලා කිව්වා මේ මේ මේ මේ මේ මේ ගෙදර මේ මේ ගෙවල් ක්ලීන් කරන්න කොටේෂන් එකක් දෙන්න කියලා. ගෙවල් 200ක්. ඉතින්